පින්වතුනි ධර්ම ශ්‍රවණය කියන්නේ නිවනට පිවිසීමේ දොරටුවක්. ධර්ම දේශනය කියන්නේ නිවන් දොරටුවක්. ධර්ම සත්‍යයනාවක් නිවන් දොරටුවක්. ධර්ම සම්මාර්ෂණයක් නිවන් දොරටුවක්. භාවනාව නිවන් දොරටුවක්. මේ නිවන් දොරටු පහක් බුදු ශාසනයේ පවතිනවා. මේ නිවන් දොරටු පහට කියනවා විමුක්තායතන සීරස පංචකය කියලා. විමුක්ති කියන්නේ නිවන. ආයතන කියන්නේ නිවනට කාරණය. සීරස පංචකය කියන්නේ මෙතන දොරටු පහ. නිවනට පිවිසීමේ හේතු කරුණු දොරටු පහක් මෙහි තියෙනවා. පින්නතුන් අහලා තියෙනවා නේද? ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාව සානේදී අඤ්ඤා කොණ්ඩඤ්ඤ ස්වාමින් වහන්සේ ප්‍රදාන අසංඛේයයක් ත්‍රිස සෝවාන් ඵලයටපත් උනා. 18 කෝටියක් ධක්මයෝ අරහත්ත්වයටපත් උනා. මහා මංගල සූත්‍රයේ පරාභව සූත්‍රය, චූල විජහ සූත්‍රය, මහා විජහ සූත්‍රය, තුවටක සූත්‍රය, සම්මා පරිබ්බාජනීය සූත්‍රය, චූල විජහ මහා විජහ සූත්‍රය, පුරාභේද සූත්‍රය, චූල රාහුල වාද සූත්‍ර ආදී දේශනාවසානයන් හිදී කෝටි ලක්ෂේ කෝටි ලක්ෂේ අරිහත්ත්වයට අසංකේය අසංකේය පිටස සෝවාන් ආදී යත මාර්ග ඵලවටත්පත් වුණ අහල ඇති මේ බණ ඇසීමෙන් ඒ බණ ඇසීමෙන් නිවන් දොරටුවක් වෙන්නේ ඒ බණට සවන් දීමේදී භාවනාවක් වැඩෙනසේ යෙදීමයි. භාවනාවක් වැඩෙනසේ යෙදෙන්නේ කුසේද කියන එක සරුවක්යන් වහන්සේ උපදෙස් දීලා තියෙනවා. අත්ථි කත්වා මානසිකත්වා සබ්බං චේතසෝ සමන්නා හරිත්වා ඕහිතසෝතෝ ධම්මං සුනාති. මේ තමයි භාවනාවක් වැඩෙනසේ බණ ආසන පිළිවෙල. අට්ඨීකත්වා ධම්මං සුණාති. කල්ප කෝටි සත සහස්‍ර ගණනාවකින්වත් අහන්න නොලැබෙන මේ අති උත්තරීතර වූ බුද්ධ වචනේ ඇසීමෙන් මගේ සිතේ කෙලෙසුන් සංසිඳෙනවා. මගේ සිතේ සෝබන ඡායසික පහළ වෙනවා. මගේ සිතේ දුක් දුම්නස් දුර වෙනවා. මගේ සිතේ සතිපට්ඨාන හතර සම්‍යප්ප්‍රදාන හතර ඉරිදිපාද හතර ඉන්ද්‍රිය ධර්ම පහ බල ධර්ම පහ බොජ්ජංග හත මග්ගංග අට මේවා වැඩෙනවා. දැන් වැඩිම නිසා මගේ සසර කෙටි වෙනවා. මට චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා. ඒ සඳහා ඇති එකම මාර්ගය මේ ධර්මයයි කියන එක ආબોධ තේරුම් අරගෙන මේ ධර්මයට වඩා ශ්‍රේෂ්ඨ දෙයක් ලෝකේ නැහැ. මේ මහා පොළොවට වඩා උතුම් එක බණපදය. කදිමේ ලෝකයට වඩා උතුම් එක බණපදය. ධර්ම ලෝකයට වඩා උතුම් එක බණපදය. එනිසා මේ ධර්මයේ මා ගෞරවයෙන් අසන්නේ මේ කියන කුසල ඡන්දයෙන් සවන් දෙනවා. මානසිකත්වා ධම්මං සුණාති. කීවෙන දහම් පදයක් දහම් පදයක් ගානේ සිහිය පිහිටුවාගෙන බණ අසනවා. සම්මන් චේතසෝ සමන්නාහරිත්වා ධම්මං සුණාති. එසෙන දහම් පද එකක්වත් අපතේ යා නොදී මුතු වැලක් මණික් වැලක් ගොතන්නාක් මෙන් මල් වඩමක් ගොතන්නාක් මෙන් ඒ සියලු දහම් පද තමාගේ මනසට ඇතුළත් කරමින් මනසේ ධාරණය කරගනිමින් අහනවා ඕහිත සෝතෝ ධම්මං සුනාති වටපිට නොබලා උඩබිම නොබලා හස්තපාද විකාර නොදක්වා අන්නිවිහෙත නොවේ සාවධානව දේශවන් නවාගෙන බණ අසනවා මේ විදිහේ ඇසීමෙන් තමයි බණ ඇසීම නිවනට පිවිසීමේ දොරටුවක් වන්නේ යම් හේකින් ඒ මොහොතේ මඟඵල නිවන් නොලැබුණත් මතු භවයකදී හරි මඟඵල නිවන් සුව ලබන්නට ඒ බණ ඇසීම ප්‍රඥා පාරමිතා බාටපත් වෙනවා. බණ දේශකයන් වහන්සේටත් නිවන් දොරටුවක් වන්නේ. දේශකයන් වහන්සේ සේකියා සිකපද 16ක් හිතේ දරා ගන්නවා. පංචමහා අදිෂ්ඨානයක් සිතේ දරාගෙනයි දේශනේ පවත්වන්නේ. උන්වහන්සේ හස්තපාද විකාර මුඛ විකාර නොදක්වා අන්‍ය විහෙත නොවි දේශනා කරන දාම්පදයක් ගානේ සිහිය පිහිටුවාගෙන කර්මස්ථාන සීරසියෙන් දේශනේ කළ යුතුයි. එසේ දේශනය කිරීමේදී දේශකයන් වහන්සේටද මඟඵල නිවනට දොරටුවක් විවෘත වෙනවා. පින්තුන් අහලා ඇතිනේ මේ ප්‍රදේශයේ බොහෝම ගෞරවනීය ප්‍රසිද්ධියක් උසුලන මලියදේව මහා රහතන් වහන්සේ රහත්තුනේ තමන් වහන්සේම දහම් දෙසමින් නාගසේන මහ රහතන් වහන්සේ මඟඵල නිවන් ලැබුවේ තමන් වහන්සේම දහම් දෙසමින් බුද්ධ කාලයේ වැඩි සිටි කේමක කියන රහතන් වහන්සේ රහත් උනේ 69ක් පිරිසට තමන්ම ධර්ම දේශනාවක් කරමි. එනිසා දේශකයන් වහන්සේට දේශනාව නිවනට පිවිසීමේ දොරටුවක් වෙනවා. අනිත් එක දැන් ධර්ම සත්‍යයනාව, ධර්ම සම්මාර්ෂණය, එවාගේ භාවනාව. මේ කාරණා පහම නිවන් දොරට වන්නේ අර විදියට චිත්ත සමාධියක් ඇති වෙනසේ විපස්සනා ඥාන වැඩෙනසේ සමාධිගතව බණ ඇසීමෙන් බණ දෙසීමෙන් ධර්ම සජ්ජායනාවෙන් ධර්ම සම්මර්ෂණයෙන් සහ භාවනාව යෙදීම. එනිසා දැන් මේ ස්වල්ප වේලාවක් තුල පැවැත්වෙන මාතෘකා කළ දේශනයේ නිමාව දක්වා සාවධානව සවන් දෙත්වා මේ දේශනාව ශානීතික් සවන් දීමෙන් අත්පත් වෙන කුසල සම්භාරයේ සෑම දිනාටම මෙලව සුබසිත පරලව සුගතිය කෙලවර සාන්තේ අමා මහ නිවන් සෝපිනිස හේතු වේවා කියලා අදිස්ථාන තබාගෙන දේශනාවට සවන් දෙමු